ඒක දැන් මොකද ටික ටික මෝරන්නේ මොනවද? දැන් ටික ටික මෝරනවා. තමන්ගේ ජීවිතේ ඒ දැඩිකමත් එක්ක මාන්නියත් එක්ක මායාකාරී බව, සැහැසි බව, සාහසික බව. ඒක අපට හිතෙන්නේ පින්වතුනි මේ දැන් අපට සාහසිකයි කියලා හිතනකොට අපට හිතෙන්නේ මොනවද දන්නවද? මිනි මරණයක. ඒක සාහසික තමයි. ඒක ඒ සාහසික බව තියෙන්නේ උපරිම ගිහිල්ලා හොරකම් කරන බව. ඒක සාහසිකයි. ඕක වර්ධනය වෙන්නේ කොතනින්ද? ඔක වර්ධනය වෙන්නේ පින්වතුනි. තමන්ගේ හිතට එන දේ හරි කියලා රිංගගත්ත දේ එක්ක නේද වර්ධනය වෙලා යන්නේ. ඒක එක්කයි වර්ධනය එතකොට අපිට තියෙනවා නම් තමන්ගේ හිතට එන දේ එක්ක කටයුතු කරන ගතිය මේ ධර්මය අහද්දී. හැබැයි ඒව පින්වතුනි අර වෙනේව නෙමෙයි කලින් අහපු එක. ඒක තමන්ගේ මනසට ආපු අරමුණක් එක්ක කටයුතු කිරීම. එවිල නැමීමක් නෙමෙයි. එතකොට ඒකත් එක්ක කලින් අහපු එකයි දැන් කියන එකයි දැන් ගැටෙනවා. ඇයි හරියට අවධානයෙන් සම්පූර්ණයෙන් අහගෙන හිටින නිසා කලින් අහපු එකක් ආවා. දැන් මේවා ටික ටික පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? මේවා ටික ටික පෝෂණය වෙනකොට තමන්ගේ මතයට තන වැඩිද නැද්ද? තමන්ගේ මතයට තන වැඩි. දැන් නීවරණ ප්‍රහාණය වෙන්නේ හිම වෙයිද? ඉඩ ඒ කියන්නේ ඒවට ඉඩ නැති වෙන ස්වභාවය නේද එන්නේ? දැන් ධර්මයට අනුගත වෙන ප්‍රභාවය එයිද? ඒව නැති වෙන ස්වභාවය නේද වෙන්නේ. දැන් එන්න එන්න වැඩෙන්නේ මොකද්ද? එන්න එන්න වර්ධනය වෙනවා අර සහසික බව, සැහැසි බව. තම්බය, සැහැසි බව මෙන්න මේවා එන්න එන්න වර්ධනය වෙනවා. මේ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ඕව වර්ධනය වෙලා තමයි ටික ටික ටික ටික අර ඔන්න නුරුස්සන ගතිය එන්නේ. දැන් අපට මතක් වෙනවනේ පින්වතුනි දැන් අර කෝකාලි කියලා දේවදත්තර හැම මතක් වෙනකොට මහා සත්පුරුෂය. මිනි මරුවද නෑ නේද? මිනි මරුවේ නෑනේ. ඊළඟට හොරකම් කරාට ඒත් නෑ. ඒව කරෙත් නෑ. සල්ලාලකම් කරන්නේ ඒත් නෑ. සත්තු මරලාද? ඒත් නෑනේ. මේ දේවදත්ත එහෙම ඒත් නෑනේ. ඊළඟට තම මොනවා හරි එහෙමත් මොකුත් නෑ සාහසිකයි කියන්නේ. ඇයි එයාලට අර ආනන්ද පරිපාප කර්ම ඊළඟට ආර්ය උපවාද එහෙමනේ. මෙන්න මේ තමන්ගේ ගත්ත මතේ රිංගගත්ත නිසානේ. තමන්ගේ ගත්ත මතේ රිංග දැන් බුදුරණවහන්සේ ළඟ ඉද්දිද නැද්ද මේ වෙලාවට? ළඟ ඉද්දි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වර්ණනා කරන්නේ ඒ අයව සත්පුරුෂයෝ කියලා. වර්ණනා කරේද යන්නේ වර්ණනා කරා. පස්සේනේ අසත්පුරුෂෝනේ. ඒ සත්පුරුෂ වෙලා ඉද්දි ඒ කට්ටිය අර වැරදි වැඩ කරාද? නෑනේ. ඒ කියන්නේ අඩුම තරමේ මේ හිතින්වත් නෑනේ ධ්‍යාන සමාපatti ලැබි 이르දි ලැබි කරලා නෑ. ඒතර කොහොමද මේක උනේ? අර තමන්ගේ හිතේ දැඩිකමත් එක්ක මොකද වෙන්නේ? තමන්ගේ හිත යන දේත් එක්ක අන්න ඒකත් එක්ක රිංග ගත්තා. අර තමන්ගේ අරමුණු එක කටයුතු කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඒක පෝෂණය වෙනවද නැද්ද? දිගට මේක පෝෂණය වෙනවද නැද්ද? පොඩි කාරණාවකින් හරි ගැටීමක් ආවොත් දැන් දිගටම පෝෂණය වෙන්නේ ඒකද නැද්ද? දිගට මේක පෝෂණය දැන් යහපත් කෙනා පේන්නේ අයහපත් කෙනෙක් හැටියටද වැරදි කරන වැරදි වැරදිමද පේන්නේ හරිමද පේන්නේ? දැන් එන්න එන්න වැරදිමයි නේ ඔන්න බලන්න මේ අක්කෝ කාලේ කියලා දෙව්ලත්ලට වෙච්ච වැඩේ. දැන් වැරදිමනේ පේන්නේ. දැන් තමන්ගේදී හරි. දැන් මේක උපරිම මෝරනවා. උපරිම මෝරනකොට මොකද වෙන්නේ? බලන්නකෝ ආරිපවාද. ඒ කියන්නේ දැන් ආරිපවාද කිරීමේ දැන් මේක මේරීමේදී. දැන් ඔන්න අර විදියට ගිහිල්ලා දැන් පුංචි ගැටීමක් එක්ක තමන්ගේ මතයත් එක්කම යනවා. සද්ධර්මයේ පිරිහිනවා කියනවා. දැන් දැන් ධර්මයෙන් පිරිහීමක්ද නැද්ද මේ වෙන්නේ? ධර්මයෙන් පිරිහීමක්. ඔන්න ආරිපවාද කිරීම වෙනවා ධර්මයේ. ඒ කියන්නේ දැන් එතනින් එහාට යන්න බෑ. දැන් මොනවා හරි ක්‍රමයකින් ආව වැඩගත්කමක් එක. දැන් යන්න බෑ. දැන් පිරිහෙනවා. ලැබපු අධිගමයක් තියෙනවා නම් පිරිහිනවා. අධිගම කියනකොට දැන් ධ්‍යාන සමාපත්තිය වුණා පිරිහිලා යනවා. අලුත් ඒවා ලබන්නත් බැරි. ඒක ලබන්න බෑනේ. දැන් අර අරක පෝෂණය වෙලා. තමන්ගේ දැන් අඩුපාඩු හොයන ගතිය. දැන් මොකද තියෙන අර ඝට්ටනියත් එක්ක. අර තෝකාලිකලට උනේ ඔන්න. හැබැයි මිනි මරලා ඒක කතන්දර නෑ. දැන් අර පොඩි ඝට්ට පුංචි වැරද්දක්. ඒ කියන්නේ දැන් වැරද්දක් ඇත්තමයි පේන්නේ හැම එකම. පොඩි දෙයක් ඇත්තම් අන්න ප්‍රශ්නයක් එනවා. ඔන්න ඕකත් එක්ක බලන්නකො ඒ ඒ මම හිතන්නේ වියසන සූත්‍රය හිම පැහැදිලි කරලා දෙනවා. අනුත්තර නිකායේ ඒකාදශක නිපාතේ. එතකොට ඉතින් මේ මේ මෙතනදිම මේ සිදුවෙන ක්‍රියාව නිසා මේ වෙන්නේ. නොලබපු දේ ලබන්නේ ලබපු දේ පිරිනව. ඊළඟට සද්ධර්මයේ පිරිනව. සද්ධර්මයෙන් පිරිනව සද්ධර්මයෙන් පිරිනව කියන්නේ මේ ඒ ධර්ම සභාවට වෙන මොනවා හරි අපි කැමති දේවල් ඔස්සේ යන්න කැමති. දැන් තමන්ගේ අදහස එක්කනේ කැමති. ඒ දැන් සද්ධර්මයේ ස්වභාවයම අනුගත වෙන එකනේ. දැන් ඒක නොවි තමන්ගේ අදහස එක්ක යන කරුණ එකමයි කැමති දැන්. ඊළඟට මොකද වෙන්නේ? සද්ධම්ම අදිමානිකටත් එනවා. ඒ කියන්නේ දැන් අර දැන් දැන් ආරිපවාද වෙනවනේ දැන් කොහොම සාධාරණයි. ඒ දැන් තමන්ගේ අදහසත් එක්ක යනකොට ආර්ය කෙනෙක් නම් ඇසුරු කරන්නේ. ඒ ආර්ය අය ඇසුරු කරනකොට දැන් තමන්ගේ අදහසට නොගැලපෙනකොට බාහිර කාරණා හරි මොනවා හරි කන්න ගැටීමක් ඇති වෙලා අඩුපාඩු කතා කරනවා. එතකොට මේ බලන්න මේකෙන් මේ වෙන කාරණාවේ ආදීනනේ අන්න සද්ද දැන් තරමේ තේරිලා. දැන් Tamanට ගැළපෙනවද නැද්ද දැන් හිතන කරුණු එක ගැළපෙනවා. දැන් ඔන්න සද්දම් අදිමානයි. ඉතින් මේවත් එක්ක තව ගොඩාක් දේවල් පෙන්නනවා. මරණින් මත්තේ නිර යනවා සිහිමුලා වෙලා කරුරේ කරනවා. ඊළඟට පැවිද්දේ ඉන්නේ අකමැත්තෙන්. ඊළඟට සෝ වෙන්න තිය අසනීප හැදෙනවා. සිහිමුලා වෙලා කරුරේ කරනවා. ගොඩාක් જાති පැහැදිලි කරනවා. දැන් මේකට මේ පදනම උනේ මොකද්ද? යෙදුනේ මොකද්ද? මේකට යෙදුනේ අර ධර්මය කියන කාරණාවක් එක්ක අනුගත නොවීම කියන එකේදී සියුම්ම ගැටීම් මෝරලා ගිහිල්ලා ඉදිරියටම යනවා. අන්න ඒකෙන් තමයි අර අර කෝකාලිකලා දෙව්දත්ලට ඒ විදිය දෙයක් උනේ. එහෙම නැතු පින්වතුනි අර සල්ලාලියෝ බේබද්දු මිනිමරු වගේ જાතියක් නෙමෙයි. හැබැයි ගියේ කොහෙද? සල්ලාලියෙක් නුනට බේබද්දියෙක් නුනට මිනිමරුවෙක් නුනට කොහෙද ගියේ? කෙලින්ම නිරේ. ඇයි? ඒ අර උතුම් කෙනෙක් එක්ක ගැටීම කියන එක අසාමාන්‍ය කුසලයක්. දැන් අපිට එහෙනම් හොඳට හිතලා බලන්න මේ දැඩිකම, මේ සැහැසිකම මෙන්න මෙව නිසා අපට අර කියන කාරණාවට කියන අප කියන හොඳට තේරුම් ගන්න කියන කාරණාවට අනුගත වෙනවා කියන්නේ හිතින් හිතෙන් අනුගතිතේ බාහිරත් හිමම තමයි. නමුත් ප්‍රධානම හිතෙන්. දැන් මම හිතන්නේ කින්සිල සූත්‍රයේ කොහෙද පැහැදිලි වුණා එහෙම සත්පුරුෂෙනකොට එයාගේ කායික මානසික වාචික ඔක්කොම යහපත් පොඩ්ඩක්වත් අයහපත් නැහැ ඇයි ඇයි පින්වතුනි එයාට දැන් එයාගේ හිතන කාරණාව එක්ක යෙදෙන එකක් නෙමෙයි වෙන්නේ එච්චරට අනුගත වෙලා මෙන්න මේක පින්වතුනි විය යුතු විදිය විය යුතු විදිය හිතන්නට ඕනේ ධර්මයක් අහනකොට හෝ එහෙම දේශනාවක් රෙකෝඩරයක් නැත්තම් සජීවී අහනකොට කියන කාරණාව නැති අවස්ථාවේදී හිතිය යුත්තේ. ඒ අවස්ථාවේදීම හිත හිතා හදා ගන්නට ඕන. අහනකොට අහනකොට අනුගත වෙන්නට ඕනේ. අනුගත වෙනවා කියලා හිතලා හරියන්නේ අහනකොට අනුගත වෙන්නට ඕනේ අනුගත වෙන්න ඕනේ කියලා හිතලා හරියන්නේ කරුණ මතක් කියලා හරියන්නේ අනුගත වීම. දැන් මෙන්න මේ සිද්ධිය වුණ නැත්නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා දෙන්න බෑ. ඒකට යන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් කෙනෙකුට පැහැදිලි කරන අනුපිළිවෙල කතාව. දාන කතා, සීල කතා, සග්ග කතා, දානීය පිළිබඳව, සීලය පිළිබඳව, සුගතිය පිළිබඳව, කාමයන්ගේ ආදීනව පිළිබඳව, නික්මීමේ ආනිසංසය පිළිබඳ කෙලෙස් වල තියෙන ප්‍රශ්නේ මේවා කතා කරනවා. මෙව කතා කරාට පස්සේ මොකද වෙන්නේ? එයාගේ හිත හරිම මෘදු කර්මන්න වෙනවා. ඒ බුදුරජාන් වහන්සේට ධර්මයේ කියන කෙනාට අනුගත වෙනවා. ඒ අනුගත වීම යෙදෙන්නේ මොකක් එක්කද? දැන් කොහොමත් පින්වතුනේ තමන් කියලා ගත්ත එක කොහොමත් වැරදි. කොහොමත් වැරදි. ඒ වැරද්ද තමයි පෙන්වන්නේ. එතකොට අනුගත වෙනකොට අන්න එතනදි තමයි පුළුවන්කම ලැබෙන්නේ කියන කාරණාව හරියටම අහගන්න. අන්නේ කියන කාරණාව එක්කම හිතාගෙන යනකොට ඒක හිතනකොට ආයි කලින් හිතපු එකක් ඉන්න බෑ. කලින් කියපු එකක් ඉන්න බෑ. එනවනම් මේ අනුගත වෙලා නැහැ. Tamange මතයයි හරි. මෙන්න මේක මේරුවට පස්සේ අර කියන කාරණාව එක්ක මොකද වෙන්නේ සම්පූර්ණයෙන් ඊතර වීමේ ධර්මයක් ඉස්මතු වෙනවා. එහෙම නැත්නම් ඊතර වීමේ ධර්මයක් ඉස්මතු වෙන්නේ නැහැ.